ගෞරවනීය ස්වාමීන් වහන්සේ සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි භාවනා වැඩමුළුවේ පළවෙනි දවසේ ධර්ම දේශනාව සඳහා වෙන් කරගත්ත කාලයටයි සැපමින්ලා තියෙන්නේ. ඒ නිසා ධර්ම දේශනාවට සූදානම් වෙලා tempත් වෙලා සියලු දෙනාම සාදුකාරය පවත්වමු. නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ මා හේවං ආනන්දං අවච මා හේවං ආනන්දාවච ගම්බෝ ගම්බීරෝ ඡායං ආනන්ද පටිච්ච සමුප්පාදෝ ගම්බීරාව භාසෝති තී ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ වගේ භාවනා වැඩමුළුවකට මුළුදී ගත කරනකොට ඒ භාවනාව සඳහා අනුග්‍රහයක් වශයෙන් සීලෙන් අනුග්‍රහ කරනවා සුතයෙන් මගේ ධර්ම දේශනා ඇසීමෙන් අහඬ සැලැස්වීමෙන් අනුග්‍රහ කරනවා සාකච්ඡාවෙන් ධර්ම සාකච්ඡා හරහා කමඨාන් සුද්ධ කිරීම හරහා අනුග්‍රහ කරනවා සමත භාවනාවෙන් සමාධිය වැඩිවීමෙන් අනුග්‍රහ කරනවා විපස්සනා භාවනාවෙන් විපස්සනා වශයෙන් කටයුතු කිරීමෙන් අනුග්‍රහ කරනවා මේගේ පස්සාකාරයක අනුග්‍රහයක් තුලින් තමයි කෙනෙකුගේ තාම මෝරලා නැති ඒ විපස්සනා ඥාන මෙහෙරීම සිද්ධ වෙන්නේ. ඉතින් ඒ නිසා අපි භාවනා වැඩමුළුවක දෛනික කාලසටහනේ හැමදාම කාලයක් වෙන් කරගෙන තියෙනවා ධර්ම දේශනාවක් සඳහා. ඉතින් අපි අද සම්මත වර්ෂයෙන් 2013 ජනවාරි මාසේ 5 වෙනිදා ගත කරන්නේ මේ එකේ සිට දෙක දක්වා පැය අපි සම්මත කරගත්තා ධර්ම දේශනාවක් සඳහා. ඉතින් මම එන්නේ ඉස්සෙල්ලා මේ සංවිධානය කරන භවතුන්ගෙන් අහන්න යෙදුනා මේ සඳහා සුදුසු ධර්ම මාතෘකාවක් යෝජනා කරන්නයි කියලා. ඉතින් ඒක සමහරලාට මම කරන වැඩක් ඒ පිරිසගේ අභිමතාර්ථයට ගැළපෙන විදිහට කටයුතු කරන්න හම්බෙන්නත් හොඳ නිසා ඉතේතෙන්දී සාකච්ඡා සඳහා ਸਰුවචන් වහන්සේ විසින් දේශනා කරන්න වෙච්ච සූත්‍රයක නමක් මහා නිදාන සූත්‍රය යෝජනා වුණා. ඒ නිසා ඒක අපේ ධර්ම දේශනා මාලාවේ මූලික මාතෘකාව තේමාව වෙන බව මතක් කරන්න කැමතියි. ඒ මහා නිදාන සූත්‍රය පොත්පත් කියන නැත්තන්ගේ දැනගැනීම පිණිස සඳහන් කරනවා නම් ਸਰුවචන භාෂිත නවංග සත්තු සාසනයේ සූත්‍ර පිටකේ නැත්නම් සූත්‍ර කොටසේ දීඝනිකාය කියන පොතේ තමයි සඳහන් වෙන්නේ. ඒ දීඝනිකායේ 1 2 3 කියලා පොත් තුනක් සඳහන් වෙනවා. ඒ දෙවෙනි පොතේ තමයි මේක සඳහන් වෙලා තියෙන්නේ. හැබැයි මං හිතන්නේ අපිට මගේ දේශනා විලාසයේ හැටියට මේකේ දවස් 14කින් මේ සම්පූර්ණ සූත්‍රය නිම කරන්න පුළුවන් මේ කියලා. ඒක මොකද ඒක දීඝ නිකායට වටන සූත්‍රයක්, දීර්ඝ සූත්‍රයක්. කෙසේ නමුත් ඒකේ නමින්ම මහා නිදාන වශයෙන් සඳහන් වෙන්නේ ඒක හැම දෙයකම වගේ මූලාරම්භය නිදානය සකච්ඡාකරනකට මහා කියන පදයක් එකතු වෙච්ච නිසා ඒක ගැඹුරු බවක් සහ ගැඹුරක් සඳහන් වෙනවා. අපිට සමහරලාට සිංහල භාෂාවේ නිදානය කියලා කිව්වහම තැම්පත් වෙලා තියෙන දීර්ඝ කාලයක් මතු પરම්පරාවල් සඳහා ප්‍රයෝජන සඳහා තැම්පත් කරන දේවල්ට අපි නිදන් වස්තු කියනවා. මේක නම් සඳහන් දානය කියලා නිධානය කියලා නෙවෙයි. ඒ නමුත් එවැනි ගතියකුත් මේ සූත්‍රේ පේන්න තියෙනවා. බොහොම ගැඹුරක් සඳහන් වෙලා තියෙනවා. මේ අද කාලේ තියෙන භාවනා උනන්දුව එහෙම නැත්නම් භාවනා සඳහා පෙළඹෙන යුගයත් එක්ක ගලපනා බලනකොට එදා ආනන්ද ස්වාමීන් වහන්සේ සරුවච්චන් වහන්සේ ඉදිරිපත් කරපු ප්‍රකාශයකුත් අද දැන් තවුන් වලින් ඇහෙන ප්‍රකාශත් එක බලනකොට යම් කිසි ප්‍රමාණයක සමාන්තර ගතියකුත් පේන්න තියෙනවා. මේ සංසිද්ධියට මුල් වෙච්ච නිදාණය පෙන්වන්නේ කුරු රට කම්මාස ධම්මනම් නියංගම කියලා. ඉතින් ඒක මේ සතිපට්ඨාන සූත්‍රයේ කටපාඩම් කරපැත්තන්ට හුරු පුරුදු වචනයක්. ඉතින් සතිපට්ඨාන සූත්‍රය කුරුරට කම්මාස ධම්ම නම් නියම් ගමේ දේශනා කළා කියන තැන සතිපට්ඨාන අටුවාචාරින් වහන්සේලා සඳහන් කරනවා ඒ කුරුරට කියලා කියන්නේ බොහොම සස්සිරික රටක් භාවෝග සම්පත්‍ය තිබුණු රටක් හොඳ ඥානවන්ත පිරිසිටු රටක්. ඒ නිසා සරුවචන් වහන්සේ මහා සතිපට්ඨාන සූත්‍රය දේශනා කරන්න ඒ නිදානය නිදානය කියලා කියන්නේ භූමිය දේශනා කරපු තැන විශේෂයක් කරලා දේශනා කරලා තියෙනවා කියනවා. එතකොට මේ මානිදාන සූත්‍රයත් දේශනා කරලා තියෙන්නේ කම්මාස ධම්ම නම් නිකමෙමයි. මේ මෑතකදී එක නවදිල්ලිය කිට්ටුව සන් ටවුන් කියන තැන හොයාගෙන තියෙනවා. ඇත්තට මේක නීරුතුමා තැන හොයාගෙන ඒක මේ පුරාවිද්‍යාත්මක භූමියක් වශයෙන් ඉන්දියානු රජයෙන් වෙන් කරලා තියෙනවා. තාම පූජනීය ස්ථානයක් ඇත්තේ නැහැ. ටිකක් උස තැනක් පතුරු ගල් සහිත උස භූමියක් ඒ වට කරලා තියෙනවා. නමුත් ඒකට කිට් වෙන තැන දැන් නගර සභාවේ කුණු දාන්න ආරම්භ තියෙනවා. ඒ නිසා කොහොමඩක්වත් එතෙන්ට යන්න බෑ. එතෙන්ට යන්නේ හැන්දෑවේ වීඩියෝ වල කරන දෙයක් නැති කට්ටිය එකතු වෙලා ওই දාමරිකම් කරන් මේ භූමිය වෙන් කරගෙන තියෙනවා. එතන තිබිලා තියෙනවා ගල්පතුරක් නැත්නම් සෙල්ලිපියක් ඒ සෙල්ලිපිය තිබුණු භූමියේ තියෙන සෙල්ලිපිය පුරාවිද්‍ය කෞතුකාගාර ග්‍රන්ථ කියලා තමයි කියන්නේ. නමුත් භූමිය පිරිසිදුම හඳුනාගෙන තියෙනවා. සර්වඥාන්සේගේ මේ සතිපට්ඨාන සූත්‍රය දේශනා කරපු භූමිය වශයෙන්. ඉතින් ඒක මම මේ වෙලාවේ මතක් කරේ ඒ සතිපට්ඨාන සූත්‍රයත් මහානිදාන සූත්‍රයත් දෙකම ඒ කුරු රට කම්මාස ධම්නම් කම්මාස ධම්ම කියන නිගමේ දේශනා කරා කියන වචනේ නිසා. ඉතින් ති ආනන්ද ස්වාමීන් වහන්සේ දවසක් ආනන්ද ස්වාමීන් වහන්සේ කියලා කියන කාටවත් එච්චර හඳුලා දෙන්න අවශ්‍යතාවයක් ඇති කෙනෙක් නෙවෙයි. සර්වඥාන්සේගේ උපස්ථායකයන් වහන්සේ ධර්ම බහානකාරික ස්වාමීන් වහන්සේ ඒ වෙනකොට සුවන් මාර්ගඵලස්ත ආර්යයන් වහන්සේ නමයි. උන්වහන්සේ භාවනා කරනකොට උන්වහන්සේට මේ සතිපට්ඨානේ සතිපට්ඨානේ පටිච්ච සමුප්පාදේ පුදුමාකාර ගැඹුරක් තේරෙනවා. තේරලා ඒ ඇතිච්ච සතුටටම පත්කඩේත් අරගෙන සරුවචන සංගරේ ගිහිල්ලා පත්කඩේල තුන් සැරයක් වැඳලා දේශනා කළක කියනවා ස්වාමින් වහන්සේ මේ පටිච්චසමුපාදයේ හරිම ගැඹුරුයි ස්වාමින් වහන්සේ පටිච්චසමුපාදයේ ගැඹුරුව පේන්නක් තියෙනවා. ඒක මේ ගැඹුරුයි ගැඹුරුව පේන්නක් තියෙනවා කියන එක හොඳ මේ වචනයක් තහවුරු කරන්න තියෙන ලස්සන ක්‍රමයක්. ඒ කියන්නේ තනක සාධාරණත්වයේ තියෙනවා නම් ඒ සාධාරණ වෙලාමදී මුළු පද්ධතියට පේන්න තියෙන්න ඕනේ. එතකොට තමයි සාධාරණේ ක්‍රියාත්මක වෙන්නේ. උසාවියක් සාධාරණයි කියලා නඩුකාරයා කිව්වට, විවස්ථාය කිව්වට හරියන්නේ නැහැ. උසාවියට යන කෙනාට තේරෙන්න ඕනේ සාධාරණ බව. ඒ නිසා අපි මේ වචනෙන් ගන්නවනම් හොඳ වෙලාමදී හොඳ බව පේන්න තියෙන්න ඕනේ. එතකොට තමයි පරිසරයට ඒකේ සුවඳ වදින්නේ. ඒ වගේ කතාවක් තමයි ආනන්ද සඳහන් කරන්නේ. ස්වාමීන් අවසරයි සරුවචන් වහන්සේ මේ පටිච්චසමුපාදය හරි ගැඹුරුයි ගැඹුරුව වේන්න තියෙනවා. නමුත් මට බොහෝම සරලව වැටහෙනවා කියලා. මට බොහොම ඉස්මතු වෙලා වැටහෙනවායි කියලා ආනන්ද සාංශික වචනක් සඳහන් කරනවා. එතකොට තමයි සරුවචනාංශේ ආනන්ද ස්වාමීන් වහන්සේ වළකමින් කියනවා මහයවං ආනන්ද අවච මහයවං ආනන්ද අවච මේ වගේ වචන දෙකක් නැත්නම් වාක්‍ය කාණ්ඩ දෙකක් එක ළඟ කියන්නේ තව ධාරණේ පිණිසුයි. සාරවත්යන් වහන්සේ මාලාට තදාවධානයට ලං කරට උනච්චා වාක්‍ය ඛණ්ඩ තුනක් කියනවා. ඒක නැත්නම් වචනෙම තුන් සැරයක් නැවත නැවත පුනරුච්චාරණය කරනවා. ඒකෙන් අදහස් කරන්නේ ඒක වටිනා දෙයක් කියලා. තනි වචනෙට වැඩිය මේකේ දෙසරයක් හදාන් කරලා තිනවා. ඒක liverලා ආනන්ද හඳුරන්ට කියනවා මේ පටිච්චසමුප්පාදය ගැඹුරුයි ගැඹුරු බව පේනවා. ඒ වගේම මේ ධර්මය අවබෝධ කරගන්න නැති නිසා ප්‍රතිවේද නොකරපු නිසා මේ මහා ජනතාව අවුල් කරච්ච නූල් බෝලයක් වාගේ බබුස්තන මිටික් වගේ කියලා කියනවා පං පතුරු ගොඩක් අවුල් කරගත්තා වගේ කුරුළු කැදල්ලක තියෙන අවුලක් වගේ සම්පූර්ණ මේක පටලවාගෙන අපායෙක්ම වන්නේ එහෙම නැත්නම් සංසාරේ දුක් කිකවන්නේ නැතුව එතන එතන කරකැවි කරකැවි ඉන්නවා ඒ නිසා මේක එහෙම ලේසියට වටහා ගත්තා කියලා ආනන්ද ස්වාමීන් වහන්සේ කියාපු කතාව සර්වඥයන්ස අනුමත කරන්නේ. ඒකම අරගෙන කියනවා මේක ගැඹුරුමයි ගැඹුරු බව පේනවා. ඒ නිසා මේක වටහා ගත්තේ නැති නිසා තමයි අපි මේ ස්ථාන්තර යදී ගත කරන්න කියලා. ඉතින් මේ මෑත කාලේ භාවනාවේදී උඟ දෙනෙක් ඒ ගැඹුරු ධර්ම කොටස සමහරලාට පොතේ පතේ කියලා සුතමේ ඥානය ඇති කරගෙන නැත්නම් භාවනා කරනකොට භාවනා කරන්න ඉස්සලා කල්පනා කරනකොට අනිකු සමයාන්තර දර්ශනත් එක්ක බලනකොට මේකේ තියෙන ගැඹුර දැකලා හෝ ඒක හොඳට තේරිලා තේරුණා වගේ කියලා හිතාගෙන ඒක පිළිබඳව කරන ප්‍රකාශන තියෙනවා ඒක සමහරලාට අර ගැඹුරු ධර්මයට පිච්ච අවනම්බුවක් අවමානයක් වෙන්න ඉඩ තියෙනවා ඒවා පිළිබඳව කටමැත දෙඩවීම නිසා එහෙම නැත්නම් භාගයට භාවනා කරලා මේවා පිළිබඳව තැන් තැන් වල ප්‍රකාශ කරනවා. ප්‍රකාශ කරපු ගමන් මට හොඳට මේ පටිච්චසමුපාදේ තේරෙනවා. මට <clears throat> එහෙම නැත්නම් කියනවා මේ පච්චේ පරිග්ගා ඥානෙ හොඳට තේරෙනවා. නාම රූප හොඳට වැටහෙනවා කියලා. ඇත්තනම කියනකොට මේ පුද්ගලගේ චරිතයේ කැපී පෙනෙන සම්දිස්ථානයකට ඇවිල්ලා වෙන්න ඇති. හොඳට ඒක වැටහිලා වෙන්න ඇති කියන්නේ. එහෙම නැත්නම් සූත්‍ර මේ තිබුණේක චින්තා මේ මට්ටමට දියුණු වෙච්ච වෙලාව වෙන්නේ නැති එහෙම උදාන වාක්‍ය ප්‍රකාශ කරන්නේ. එහෙම නැත්නම් ඒක පිළිබඳව භාවනාමය වශයෙන් තමන්ගේ ජීවිතයට සම්බන්ධ වෙච්ච තැන වෙන්න ඇති එහෙම ප්‍රකාශ කරන්නේ. නමුත් එවැනි තැන්වලදී ਸਰවඥාන්සේ හිටියානම් ਸਰවඥාන්සේ කියන්නේ ඔහොම කියන්න එපා. ඔකෝයි තරම් ලේසි නෑ කිය. මේ ළඟදී දවසකදී ඒ නිසන්වනදී වෙච්ච පුංචි කතාවක් මේකට සම්බන්ධ කරන්න පුළුවන් සමහර කට්ටියක තේරුම් ගන්න දන්නෙත් නැහැ ඒකෙම පටලවා ගනිත් දන්නෙත් නැහැ ඒ ගියාට පස්සේ ලොකු ස්වාමීන් වහන්සේ වන්දනා කරාට පස්සේ ගියාම කියනවා ඒ වැඩි අඳුරන්නේත් නැති උපාසකම්ම කෙනෙක් සෙනගක් එක්ක ඇවිල්ලා අපි ලොකු සාංශර කිව්වලු ස්වාමීන් වහන්සේ මට මේ මූත්‍රා කරනකොට පටිච්චසමුපාදය හොඳට වැටෙනවා කියලා ඉතින් ලොකු සාංශර කියනවා මේ මිනිස්සු මේ මොනවද කතා කරන්නේ මටත් බැන්නා බොව්වද බනට කියන්නේ කියලා. ඉතින් ළඟින් හාමුදුරනේ කිව්වා නෑ සාංශ මූත්‍රා කරනකොට 100න් ඉන්න කියලා නම් කියනවා තමයි. මූත්‍රා කරනකොටත් වැසුගිටි කරනකොටත් 100න් ඉන්නවා කියනවා තමයි. නමුත් මේක හම්බුණාට පස්සේ ඒක නිකන් පොලේ දාලා විකුණන්න පටන් ගන්නවා. ඉතින් ඒක තමයි ආනන්ද හාමුදුරටත් උනේ. ඒ නරකක් නෙවෙයි මම මේ කියන්නේ. ඒ එක එක මට්ටම් වල තමන්ගේ ඒ දැනුම සුතුමේ මට්ටමෙන්, චින්තාමේ මට්ටමෙන්, චින්තාමේ මට්ටමෙන් භාවනා මට්ටමට ගියාම කියා බාණ්ඩ ආසාවක් එනවා. ඒක වළක්වන්න බැරි එකක්. සර්වඥාන්සේ සඳහන් කරලා තියෙනවා කාට හරි ගම්ක චිත්තයක් හරි එහෙම නැත්නම් ඒ ඥානයක් මොහු කරන එනකොට නොකිය ඉන්න බෑ. ඒ කියා බාණ්ඩ හදනවා. ඒකට අහන මනුස්සයා કોઈ පැත්තෙන් දෙක ගන්න කියන එක මේක ඒ සාකච්ඡාවේ හැටියට ඒ පසුබිම හැටියට ගස් වෙනවා. ඒකට හොඳ සංසිද්ධිය තමයි අපි මේ තෝරාගෙන තියෙන්නේ ආනන්ද ස්වාමීන් වහන්සේ. උන්වහන්සේට හොඳට මේ පටිච්චසම්පාදේ තේරුණයි කියලා වැටහිච්ච වෙලාවක සරුවචනහන්ස ළඟට ගිහිල්ලා වැඳලා සඳහන් කළා කියනවා මට මේක ලේසියට වැටහෙනවා කියලා. නමුත් සරුවචනහන්ස එතනම මාහිවං ආනන්දාවච මාහිවං ආනන්දාවච කියලා ඒ කතා ස්වභාවය එහෙම නැත්නම් ආනන්ද ස්වාමීන්ගේ ඒ ඒක පිළිබඳව කරන මතය පිළිගන්නේ නැහැ. පිළිගන්නේ නැතුනේ කියන්න තිබයි කියලා කියනවා. ලේසි කරන ලේසි එකක් නෙවෙයි කියලා. ඒක නිසා මේක තේරෙනවා නම් මේ තරම් පහසුවට මෙච්චර මිනිස්සු අපාගත වෙන්නේ මෙච්චර මිනිස්සු නැවත නැතත් මේ සංසාරයට වැටෙන්නේ ඒ නිසා සර්වඥාන්සේ ඒකයේ කුරුරටදී අවස්ථාවක් කරගන්නවා මේ ඉදිරියට අපි දේශනා කරන්න එවනත ඉදිරියට අපි උද්දුත කරන්න බලාපොරොත්තු වෙන ඒ මහා නිදාන සූත්‍රය පිළිබඳව ආරම්භයක් හැටියට. එතනින් පස්සේ ආනන්ද ස්වාමීන් වහන්සේ ළඟ තියාගෙන කියලා දෙනවා එකින් එක එකින් එක මේ පටිච්චසමුපාදය පිළිබඳව නිදර්ශන සහිතව නැත්නම් එක පැත්තකින් බලන මූල ධර්ම පැත්තෙන් තමයි තියෙන්නේ නිදර්ශන සහිතව අපි සාමාන්‍යයෙන් දන්න ඔය 12 ආකාර අවිජ්ජාවච්චා සංකාර සංකාරපච්චා විඥාන කියලා අපි සාමාන්‍යයෙන් දන්න මේ පටිච්චසමුපාද කොටස විස්තර කරනවා. ඒ විස්තර කරනකොටත් මිටි ඉස්සරහින් තියෙන මහා ප්‍රධාන සූත්‍රයේදීත් මේ මහා නිදාන සූත්‍රයේදීත් ਸਰවචනසේ පටන් අරගන්නේ අන්තිමට කවුරුත් වගේ දුකක් කරදරයක් විදිහට ගන්න මේ ජරා මරණ එහෙම නැත්නම් ජීවිතය ඇති වෙන ජරාව කියලා කියන දිරණ ගතිය එහෙම නැත්නම් ව්‍යාධියක් ඕනනම් මේකට දාන්න පුළුවන් ලෙඩ වෙන ගතිය මරණය ඒක සදාකාලිකවම ජීවත් වෙන සතා පෙළෙන ජීවත් වෙන සතා පරිවේෂණ කරන දෙයක් කොහොමද මේ දි รา පත් වීම නතර කරන්නේ කොහොමද ව්‍යාධිය නැත්නම් මෙලෙඩ රෝග නතර කරන්නේ කොහොමද මේ මරණය නතර කරන්නේ කියලා. ඒක නිසා අපිට කියන්න පුළුවන් අද තියෙන තාක්ෂණය අද තියෙන යටිදල පහසුකම් අද තියෙන මූලද මේ දැනුම මේ sannivedana දැනුම ඔක්කොම උත්සාහ කරන්නේ පිනු පෙනුමටත් ඒකයි ඒගොල්ලෝ ඇත්තටම මට බලනකොට පේනවා ඇතුළෙන්මත් කරන්නේ ඒකටයි මේ අපි ජරාව නැති කරගන්නේ කොහොමද අපි ව්‍යාධි නැති කරන්නේ කොහොමද අපි මරණ නැති කරගන්නේ කොහොමද කියලා. ඉතින් එතනින් තමයි ਸਰවචනාංශයේ මේ ආනන්ද ස්වාමීන් වහන්සේට කියලා දෙන්න හදන්නේ මෙච්චර ලීසි කියලා කිව්වට පටිච්චසමුපාදේ ඒකේ තරම් ලේසි නෑ මොකද ඉපදිච්ච එකම සතෙක්වත් ওই පටිච්චසම්පාදේ තේරුම් ගත්තා නම් ලැබෙන සාන්තිය වෙන ජරාවටපත් වීමෙන් ව්‍යාධියටපත් වීමෙන් මරණයටපත් වීමෙන් ඇති වෙන ශෝකෝලි මිදිලා නැහැ. හැම කෙනාම තාමත් ඒ වයසට යනකොට, අමරලි වැටෙනකොට, කෙස් පැහෙනකොට, දත් හැලෙනකොට දුකක් කරගන්නවා. එනනම් දුකට හේතුවක් කරගන්නවා. ඒ වගේම ලෙඩක් එනකොට, ව්‍යාධියක් එනකොට පුදුමාකාරයේ ත්‍රස්ත භාවයටපත් වෙනවා බය භාවයටපත් වෙනවා. ඒ වගේම මරණය ගැන කතා කරන්නවත් කැමති වෙනවා. ඉතින් එතනදී ਸਰවඥාන්සේ ආනන්ද සාංශර සඳහන් කරනවා අතිදපච්චේතා ජරා මරණන්ති කවුරු රැව්වොත් එහෙම ඔබ වහන්සේ ඔය කියන පටිසමුපාදය එහෙම නැත්නම් හේතුඵල වාදය මේ ජරා මරණය කියන එකටත් පෙන්ලා දෙන්න පුළුවන්ද කියලා ඒකටත් අදාළද කියලා ඇහුවොත් ඉතිපුට්ඨෝ සතා ආනන්ද අතීති වචනීය. එහෙම කවුරු හරි ඇහුවොත් මේ තරම් ලෝකෙට කවදාකවත් විමසන්න බැරි විසඳන්න බැරි විස්තර කරලා දෙන්න බැරි ජරා ව්‍යාධි මරණ කියන මේ තුනටත් පටිච්චසමුපාද උත්තරයක් තියෙනවා කියලා සරුවචන්ද කියනවා දැන් ඔව් කියලා කියන්නේ කියලා. ඒකට කියන තියෙන උත්තරය ඒකයි. ඒක නිසා කියනවා ඒකට ඇහුවොත් කවුරු හරි මේ ජරා ව්‍යාධි මරණ මොකක් හේතු කරගෙන දැයි මේ ලෝකේ පහළ වෙන්නේ නැත්නම් ඒකේ පිළිබඳව විග්‍රහයක් විසිතුරු කර දැක්වීමක් ඇහුවොත් ඕකිවට පස්සේ ඇහුවොත් එහෙම කියන්නේ කියලා කියන ජාතිපච්චා ජරා මරණන්ති විමස්ය වචනීය ජාතිය නිසායි මේ ජරා මරණ ඇති වෙන්නේ කියන එක තමයි ਸਰවඥ විග්‍රහය වෙන විදියකට අපි බෞද්ධයන් වශයෙන් උපදීම නිසා ඉපදින භවයේ තියෙන වාසිය අරගත්තොත් සරුවචනාංශේ දුක නැත්නම් දුක්ඛ සත්‍ය විශේෂයෙන්ම ධම්මචක්කපවත්තන සූත්‍රයේ දේශනා කරනකොට ජාතිපි දුක්ඛ ජරාපි දුක්ඛ ව්‍යාධිපි දුක්ඛ මරණම්පි දුක්ඛං ආදි වශයෙන් ජාති ජරා ව්‍යාධි මරණ කියන හතරම දුක්ඛ සත්‍ය විස්තර කිරීමට නිදර්ශන වශයෙන් කරගන්නවා මෙතන පෙන්නනවා ජාතිය සහ ජරා මරණ දෙක හේතුප්‍රත්‍ය ධර්ම දෙකක් වශයෙන්. ජාතිය හේතු කරගෙන ජරා මරණ ව්‍යාධි පහළ වෙනවා. නමුත් ජාතියත් සහිතවම ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස නැත්නම් අප්පියේ සම්පයෝග පිහි විප්පයෝග වශයෙන් ප්‍රියන්හා වෙක්වීම අප්‍රිය ප්‍රියන්හා වෙන්වීම අප්‍රියන්හා එක්වීම කකෙටි වශයෙන් පංච පාදානස්කන්ධ කියන තැන ජාති ජරා ව්‍යාධි මරණත් එකතු වෙන දුක් වශයෙන් සඳහන් කරලා තියෙනවා. මේ නිදාන සූත්‍රයේදී ජාතිය හේතු වශයෙන් උත් ජරා ව්‍යාධි මරණ කියන එක ඵලයේ වශයෙන් උත් පෙන්නලා මේක විග්‍රහයකට පෙතක් සකස් කරගන්නවා. ඉතින් මෙතනදී සර්වචන් වහන්සේ ආනන්ද හාමුදුරුවෝ මේක ලේසි කියලා කිව්වට සර්වඥාන්සේ පෙන්වන්න හදන කාරණාව ඉස්මතු කරලා ගත්තොත් අපි මරණය දුකක් වශයෙන් ගත්තට අපේ පවතින ජන විඥානයේ පවතින පිළිගැනීම හැටියට ජාතිය දුකක් වශයෙන් පිළිගන්න කැමැතිද කියන එක. කවවමදාකවත් කවුරුවක්වත් කැමැති නැහැ. උප්පත්තිය ජාතිය හටගන්ව දුකක් විදිහට සලකන්න. අපි ඒක සැපක් වශයෙන් අරගෙන ඒක හේතු කරගෙන එන ජරා, ව්‍යාධි, මරණ කියන තුන දුකකට දාලා මේ දෙක දෙකට බෙදාගෙන මෙතන තමයි පටලවිල්ල මෙතන තමයි අවුල් වෙච්ච නූල් බෝලයක් වගේ අගමුල හොයාගන්න බෑ. මේ හතරම කක්ක ගොඩක්. ජාති ජරා ව්‍යාධි මරණ හතරම කෙලෙසිච්ච හතරක්. අපි එකෙන් ජාතිය හොඳ පැත්තට දාලා සුබ පැත්තට දාලා සුඛ පැත්තට දාලා පැතියුත්තක් පාටපත් කරගෙන ගන්නකොට පොදියම ඉන්නේ. පොදියම ආවට පස්සේ ජරා ව්‍යාධි මරණ අයින් කරන්න හදනවා. උපන් දවසේ ඉඳලා නැත්නම් 6 4 තේරිච්ච දවසේ ඉඳලා මැරෙනකම් ওই ටික තමයි මිනිසයා කරන්නේ ස්ත්‍රී වේවා පුරුෂ වේවා. දැනුවත් වේවා නොදැනුවත් වේවා. රජ වේවා රට වැසි වේවා. දොස්තර වේවා ලෙඩා වේවා අම්මා අප්පා වේවා දරුවා වේවා ගුරුවරයා වේවා ගෝලයා වේවා මෙන්න මේ පටලැවිල්ල මේ જાතිය සුබයක් වශයෙන් සලකන පටලැවිල්ල තුල ජරා ව්‍යාධි මරණ කියන මේ ඉතුරු බඩු හතරම විකිනෙනවා. පොදිය පිටින් ගත්තට පස්සේ ගෙදර ගිහිල්ලා මල්ලති ගහලා බලනකොට අපි જાතිය අයින් ඒතකොට જાතිය වැඩක් නැහැ ඒ වෙලාවේ. ඒ ටික ටික අරලා බලන තියෙනවා හා කෙලස් ගොඩක්. ඉතින් මේක තේරෙනවා නම් නැත්නම් පටිච්චසමුපාදයේ ඔන්න ඔය ඔය කියන විග්‍රහය මල්ලති ගහලා බැලුවොත් ඒ මිනිස්යාගේ භාවනාවේදී නැත්නම් මේ ආධ්‍යාත්මික ගවේෂණයේදී එහෙම නැත්නම් මේ ආර්ය පරිශ්‍රණයේදී ಜಾතිය නැති කරන්න උත්සාහ කරොත් මේක සුභවාදී යථාර්ථවාදී ඉගැන්වීමක් විදිහට බාර ගන්න කැමැති. කවුරුවක්වත් කැමති නෑ. ඔක්කොම ਸਰවචනාසිර බයිනවා අපගබ්බ කියන වචනේ. ගබ්සා කරන ධර්මයක් දේශනා කරනවා කියන්නේ. සරුවචනාංශයට විනය පිටකෙත් ඒක සඳහන් කරලා තියෙනවා සූත්‍ර පිටේ සඳහන් කරලා තියෙනවා ගොඩක් වචන කියනවා වචන හත අටක් කියනවා අරස රසෝ උච්ඡේදෝ අකිරියවාදෝ අපගබ්බෝ මේ ගබ්ස කරන ධර්මයක්. ජාතිය නැති කරන ධර්මයක්. ඉතින් මේ වගේ පොඩි පිරිසකට මේක කතා කරාට එළියදීම කතා කරුවොත් දෙම ගුටි කණ්ඩායි වෙන්නේ. හොඳට ධර්මයේ තේරුම් අරගත්තට පස්සේ සරුවච්චන් වහන්සේගේ සම්පූර්ණ ඉගැන්වීම තියෙන්නේ මේ ජාතිය නැති කිරීමට මිස ජරා ව්‍යාධි මරණ නැති කිරීමට නෙවෙයි. මේක මහ විශාල වෙනසක් තියෙනවා. මේ මෙතන තමයි පටලවිලා තියෙන එක. අපි අද අද ගත්ත ධර්මදේශන මාතෘකාවේ මුල් කොටහේ මෙතන තමයි ලියා ගන්න තියෙන තැන. ඒක ලිහිච්ච තැන, සරුවචනාංශයට ලිහිච්ච තැන තමයි සරුවචනාංශ ඉස්සල්ලාම උදාන ගාතාවක් කියන්නේ අනේක ಜಾති සංසාරං සන්ධා විසං අනිබ්බිසං ගහකාරං ගවේසන්තෝ දුක්ඛා ಜಾති පුනප්පුන. මේ දුක් දෙන සංසාරي අනන්ත අප්‍රමාණ ගාතියක්. මම මේ දුක් දෙන්න හොයාගෙන ඇවිද්දා. ඒ හදන වඩුව හම්බුන්නේ මට හම්බෙච්ච හදපු ගෙවල් මම දැක්කේ. ඒ හදනවා මම දැක්කේ නෑ මොකද ගේ හදන එක මංගල කාරණා නිසා මම එතන බැලුවෙත් නෑ. අනිත් එක වැඩේ පටන් ගන්නකොට ගේ හදලා ඉවරයි. අනේක ಜಾති සංසාරං සන්දහා විසං අනිබ්බිසං මම කොච්චර මේ ಜಾති සංසාරේ ඇවිදින ගියත් මට හම්බුනේ නෑ. අනේක ಜಾති සංසාරං සන්දහා විසං අනිබ්බිසං ගහකාරං ගවේ සන්තෝ මේ මේක උපද්දවන කෙනා හට ගන්න කෙනාගේ හදන්න ගහකරං ගවේසන්තෝ දුක්ඛා ජාති පුනප්පන දුක් දෙන සංසාරය විද ගහකරං දිට්ඨෝසි දැන් බුදුරජාණන් වහන්සේ ඉපදුනාට පස්සේ අරෝචන්සි අවුරුදු 35ක් ගියාට පස්සේ පටිච්චසමුප්පාදේ හරහා ජාති දැක්කා ගහකරං දිට්ඨෝසි පුනගේ යන්න කාසි එතෙන්දි කියනවා මස්සිනා සෙල්ලම් කරන්න එන්න බා ඊට පස්සේ කෙවලා ගන්න එන්න වඩුවට කතා කරලා කියන මීට පස්සේ ගෙවල් හදන්න එන්න එපා. පුර ගියන්න කාසී සබ්බාතේ පහසුකා භග්ගා ගහකොටම් විසක්කිතා. උඹේ ඔක්කොම පරාල කැඩුවා. කැණිමඩල විනාශ කරා. විසංඛාරගතං චිත්තම් මගේ හිතේ ආය සංස්කාර නැහැ. මතක තියාගන්න ඔන්න ඔතන තමයි જાතිය තියෙන්නේ. සංස්කාර කියන හැම තැනම જાතිය. ප්‍රාර්ථනා කියන හැම තැනම જાතිය. අභිමතාර්ථ කියන හැම තැනම જાතිය. පතන කියන හැම තැනම જાතිය. ඒ පැතුම් ප්‍රාර්ථනා අභිමතත් සියල්ලම දැක දැක දන දන ගිවම් කරන්න ආය මෞකුසකට යන්න ඕනේ මේ gedi gediya පිටින් තියෙන සංසාරේ. මේක දිහා බලනකොට කරතේ. අපි මේ දවස් 14 මුත්‍රා කරන්න හදන්නේ රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන වශයෙන් මේ දින පංචස්කන්ධේ තේරුම් අරගෙන ඒකට බුදුහාමුදුර අපිට කියලා තියෙන උපක්‍රම හරහා අපිට කවදද සංස්කාර කියන ප්‍රාර්ථනා චේතනා ප්‍රනිදි අභිමතාර්ථ ඉදිරි බලාපොරොත්තු මේ සියල්ලම දැක දැක දැන දැන නතර කරන්න පුළුවන් තැනක් ආවනම් ආය જાතියක් එන්නේ. ඒ චිත්තක්ෂණේ සංස්කාර නැති බව සහතිකනම් ඒ චිත්තක්ෂණේ තවත් જાතියකට හේතු වෙන්නේ නැහැ. එවැනි චිත්තක්ෂණයක් මේ පැතුම් පොදියක් වෙච්ච සංසාරේ මේ වගේ අපි ගත කරන මේ පෞල් ජීවිත ගත කරද්දී රටකට ජාතියකට ආගමකට බැඳිලා ඉඳද්දී සංස්කෘතියකට බැඳිලා ඉඳද්දී ලියලා දාන්න පුළුවන්. කලවලා දාන්න පුළුවන්. එතන බරපතල ප්‍රශ්නයක් තියෙනවා මේක කල යුත්තක්ද කියන එක. මෙතන ඉන්නවනම් මූල ධර්මවාදී කවුරු හරි මෙතන ඉන්නවනම් ආගම්වාදී කවුරු හරි සියල්ලම විරුද්ධ වෙවි. ඒ ගැන කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මොකද ඒගොල්ලන්ට ඕනෙලා තියෙන්නේ මේ සිංහල බුද්ධ ආගම නැගී හිටවන්නේ එහෙම නැත්නම් අපේ પરම්පරාවෙන් ගෙන ආපු චාරිත්‍රය ගෙනියනද එහෙම නැත්නම් ඒ සම්ප්‍රදාය ගෙනියනද ඒ ගෙනියන හැම තැනම ගෙනියන්නේ ප්‍රාර්ථනා පොදියක් සංස්කාර පොදියක් ආසාවල් පොදියක් ඒ පොදිය තමයි නිතරම මේ જાතිය ඉතින් සංස්කාර ආසාවල් සම්මුති ලෝකේ පේන තියෙන්නේ ලොකු දෙයක් ඇතිකරන නිර්මාණශීලීත්වයක් ඇතිකරන ප්‍රගතියක් ඇතිකරන මූලිකම ජවය දෙන චිත්තක් චෛතසිකය කිය. ඉතින් අපි ඒක බලන්නෙම සුඛ සුබ නিত্য ආත්මීය වශයෙන්. ඉතින් මම මේ උත්සාහ කරන්න හදන්නේ සරුවචනන්සේගේ උදාන ගාතාවෙන් පළවෙනි එකෙන් පේනවා විසංඛාරගතං චිත්තං තණ්හාණං කය මජ්ජගා මගේ හිත විසංඛාර කරා. හිත පවතිනවා හිතේ ක්‍රියාකාරකම් පවතිනවා මම දන්නවා දැක දැක දන දන කිසිම ප්‍රාර්ථනාවක් නැහැ. ඉතින් මම මෙහෙම මේ විනාඩි 20ක් ඇතුළත මෙතෙන් අඬ ගහගෙන ආවට ප්‍රාර්ථනාවක් නැත්නම් අපිට මේ වගේ දැනකට එකතු වෙන්න පුළුවන්ද? ප්‍රාර්ථනාවක් නැතුව අපිට වගේ නිවාඩු හම්බ වෙනවද? ප්‍රාර්ථනාවක් නැතුව අපිට සංවිධානය කරන්න පුළුවන්ද? එහෙම සංවිධානයක් කරලා මේ ඒ ඒ ප්‍රාර්ථනාවට බයින් එක වටිනවද? ඒ ප්‍රාර්ථනා විචනය කරන්න අපිට අයිතියක් තියනවද? ඒ සංවිධානය පිළිබඳව ඔය කොරප් මගුලෙන් තමයි මෙතන මේ જાතියක් අරගත්තේ දැන් මෙන්න සිටිටියක් පටන් අරගත්තා මේ පස්වෙනි එක කියලා අපි මේක අගේ ආඩම්බරය කරනවාද නැත්නම් මේ හට පටන් ගත්ත රිට්‍රීට් එක ඇතුළතදී ආයේ මේ වගේ කරපු මෝඩකම් දෙන්නට සරියේ ආයේ මෝඩකම් නොකරම්මරියේ කියලා වැඩි ඉවර කරන්න හදනවද කියන එක මම දන්නේ කොච්චර සාර්ථක වේවිද කියලා දන්නේ මම මේ නිකන් කාරණාව කියන්නේ. තීරුම් ගත්ත කෙනා නම් මේ ඔක්කොමලා ඉඳ ගත්තට ඉතින් ඔක්කොටම හම්බ වෙන්නේ නැහනේ. හම්බ වෙච්ච කෙනාට තේරෙයි අන්නරගේ උදාන ගාතාවක් කියන්නේ. අපි මෙතෙක්කල් ප්‍රාර්ථනා හරහා ගොඩක් ගමන් ගියා. හැබැයි ඉතුරු වෙච්ච ප්‍රාර්ථනා සහිතව ගමන කෙලවර කරේ. ඒ ප්‍රාර්ථනාව බබුස්මිටියක් මේ එහෙම නැත්නම් අවුලිච්ච නූල් බෝලයක් වගේ කෙලවරක් නැතුව පටලවා ගත්තා. කවදා හෝ භාවනාවේදී එහෙම නැත්නම් මගේ වචනෙන් කියනවා නම් දැක දැක දන දන අස්පනා මගේ මේ චිත්තක්ෂණය මේ ගත කරන චිත්තක්ෂණය මේ සතියෙන් ගත කරන චිත්තක්ෂණය මේ අප්‍රමාදීව ගත කරන චිත්තක්ෂණය මේ උත්සන්නව මේ ආසන්නව දකින චිත්තක්ෂණය ප්‍රාර්ථනාවන්ගෙන් තොරයි සංස්කාරයන්ගෙන් තොරයි චේතනාවන්ගෙන් තොරයි අභිමතාර්ථයන්ගෙන් තොරයි කියලා දැක ගන්න එක මංගලයක් විදියට දකීද අවමංගලයක් විදියට දකීද භාවනා කියන්නේ මේකයි කියලා පටලවිලි බේරලා තේරුම් ගනීද? එතෙන් භාවනා කියන්නේ විශාල සමීකරණයක් තියෙනවා කටපාඩම් කරපුවම භාවනාව හරියයි. එනිසා වගු ටිකක් තියෙනවා ඒක ඉඳගත්තාම ප්‍රස්ථාර ටිකක් තියෙනවා වැඳගත්තට පස්සේ භාවනාව හරියයි කියලා මේ භාවනාවත් බබුස්මිටියක් එහෙම නැත්නම් නූල් බෝලයක් කරගන්න හදනවා. මේක අවුලක් කරගන්න හදනවද කියන එක තමයි මෙතන තියෙන පටලවිලි. ඉතින් ඒ නිසා මේ පළවෙනිම උදාන ගාතාවෙන් පේනවා උන්වහන්සේ පැවිදි වෙන්නේ ඉස්සලම ජරා ව්‍යාධි මරණ කියන තුන දැක්කා සතර පෙර නිමිති වල. ලෙඩෙක් මහල්ලෙක් මලකඳක් දැක්කා. පැවිද්දෙකුත් දැකනම ජරාව දැක්කින් ජාතිය දැක්කේ නැහැ. ඒ කියන්නේ හට ගන්න જાතියක හටගත් සංස්කාරයත් තුළ හටගත් ප්‍රාර්ථනාවත් තුළ හටගත් අභිමතාර්ථයත් තුළ නිවන හොයනවා කියලා කියන එක කවදාකවත් වෙන්නේ නැහැ. හැබැයි මෙහෙම එකක් කියන්න පුළුවන් වචනේ ප්‍රාර්ථනාවක් ඇති කරන්න පුළුවන් මට ඊට පස්සේ ප්‍රාර්ථනාවක් ඇති නොවේවා ආන්න ඔච්චර තමයි කෙටියෙන් කියන්නේ. මම අභිමතාර්ථයක් ඇති කරනවා මගේ ජීවිතේ මීට පස්සේ අභිමතාර්ථ නොවේවා. අන්න ඒක සාර්ථක වැඩද ඒක සාධනීය වැඩද ඒක මංගල වැඩද ඒක නිත්‍ය වැඩද කියන එක එක එකනාට පෞද්ගලිකව සලකා බලන්න තියෙන කාරණාවක් මිස එතෙන් එනකොට මගේ පුද්ගලික අත්දැකීම නම් පුද්ගලික මතය නම් එවැනි අදහසක් ගන්නේ මේ මම කියන පුද්ගලයාට ගන්න පුළුවන් තියෙන හැකියාව තමයි මූලික අපේ මනෝසයිති වාසිකම. නමුත් මට කිසිම අයිතියක් නැහැ තව කෙනෙකුට ඒක පටවන්න. කරන්න ගියක මම භයානකම අපරාධී බවට පත් වෙනවා. නමුත් බුදුහාමුදුරුවෝ මේක කියලා තියෙන නිසා අපිට ධර්ම සභාවක් කියන්න පුළුවන්. මම නෙවෙයි කියලා තියෙන්නේ අන්න වහන දාන සූත්‍රය කියලා තියෙනවා. මම ඒකෙන් තමයි මේ කතා කරන්නේ. ඒකෙදී එක තැනකදී රූප පිළිබඳවත් මේ කතාවම කියන්න පුළුවන් වේදනා පිළිබඳවත් කියන්න පුළුවන් සංඥා පිළිබඳවත් කියන්න පුළුවන් සංස්කාර පිළිබඳවයි ඒ උදාහන ගාතාවෙන් මේ යොමුව දෙන්නේ ආහනේ සංස්කාර නැත්ැනකට යන්න ගන්න තීන්දුව තමයි ස්වාධීනත්වයේ ස්වාධීන භවයේ පළවෙනි පියවර. ඒක මතක තියාගන්න වැඩ කරන්නේ එකම එක උපමානක විතරයි මම දැන් මෙතන කියන ලිග්ගල් තුනට විතරයි. අපි කියන තැනට ගිය ගමන් මේක අවුල් බෝලයක් වෙනවා. කාටවත් කියන්න බෑ අපි ඔක්කොමලා ප්‍රාර්ථනාවන් නැති කරගන්නම කියලා ඒක භයානකයි. ඒක නාස්තිකයි. එහෙම නැත්නම් මම කිව්වොත් උඹ ප්‍රාර්ථනා නැති කරගන්න ඕනයි කියලා ඒක ඒක අමනුස්සයි. ඒක මොකද්ද කියන්නේ යම රජුරුවන්ගේ වැඩක් වෙනවා. මම ප්‍රාර්ථනා අතර නැති කරනවා හෙට නැති කරනවා කියන එක වෙන්නේ නැහැ. පුළුවන් නම් මම දැන් මෙතන ආන් එතෙන්ට ගිය දවසක තේරෙයි මෙතනම තමයි මේ විදිය නොදැනගත්තොත් එසන අවුල් ජාලාවක් වෙනවා පටලැවිල්ලක් වෙනවා මේක දැනගෙන ගියොත් ඊගාටෙන චිත්තක්ෂණයේ ඇත්තටම ප්‍රාර්ථනාවක් නැහැ චිත්තක්ෂණේ 100%ක් පිවිතුරුයි අන්නේ පිවිතුරුව පිරිසිදුව පහළ වෙන චිත්තක්ෂණ ප්‍රාර්ථනාව රිංගවන එක තමයි මම කරන පළවෙනි වැඩේ මම කියනකොට මගේ කියනකොට මගේ ආත්මය කියනකොට එහෙම නැත්නම් අපි වෙන පැත්තට කියනවා නම් මේ තණ්හාමාන දිට්ටි හරහා ඊ ගාවට පැමිණෙන මේ අපූර්ව මේ මේ පිවිතුරු චිත්තක්ෂණයට මේ චිත්තක්ෂණේ ඉහඬ තියනා වගේ මොහොන් දානවා වගේ අර ප්‍රාර්ථනා පොදියෙන් කෙලසෙන එක තමයි අපේ පැවැත්ම කියන්නේ. ඉතින් ඒ නිසා ජරා ව්‍යාධි මරණ කියන ඒ බුදුහාමසංග වචනෙන් කියන සංසාර රෝගී කියලා මේකට කියන්නේ. සංසාරේ කාටවත් ඉන්න මේ සංසාරින කාටවත් මේ හතරෙන් ගැලවෙන්න බෑ. ජාති, ජරා, ව්‍යාධි, මරණ කියන හතරේ කවදාකවත් කාටවත් බේතක් හොයන්නත් බෑ. කවදාකවත් පැනලා බේරෙන්නත් බෑ. භවයේ ඉන්නකන් තියෙන රෝග හතර. අන්න ඒකෙදී ජාතිය හේතු කරන ජරා ව්‍යාධි මරණ ඇති වෙනවා. ඒක නිසා අපි යම් තැනක ජරා ව්‍යාධි මරණ දුරු කිරීමේ යාදෙන උත්තරයක්, කල්ලලන උත්තරයක් හම්බ වෙන්න නම් ජාතිය නැති කිරීම තමයි කරන්න ඕනේ කියලා ඒකට යොමු කරන වැඩපිළිවෙලකට තමයි නිබ්බාන ගාමිනී ප්‍රතිපදාව කියලා කියන්නේ. ඉතින් මේක ලස්සනට විහිළුවක කතාවක් ලියලා තිබුණා මේ අද මැරෙන හැම කෙනෙකුටම හැම වෙලාවකම වෛද්‍යවරේ සහතික කරන්න ඕනේ මලයි කියලා. නැත්නම් මැරෙන්නත් බෑද. උඟාහක් වෙලාවට ඉන්නවා මේ මැරුණයි කියලා වෛද්‍ය සහතික කරපු මිනි කාමරේට ගිහින් පස්සේ පණ එන ලෙඩු. ඒ වුණාට මේ මනුස්සයා මැරිලා මොකද වෛද්‍යවරු ලියලා තියෙන්නේ. සමහර වෙ ඉන්නවා මේ මිනි කාමරේට පණ ඉන්නවා සමහරු මැරෙන්න ඉස්සලත් පණ අරින තැනකුත් තියෙනවා. සිංහල වේදක් වෙලත් බෑ ඒක ඉංග්‍රීසි වේදෙක්ම සංකරන්න ඕන. ඒ වගේ මේ වේදාට දොස්තරට යුතුයකමක් තියෙනවා මරණයට හේතුව කියන්නේ. ඉතින් මේ තාකල් වෛද්‍ය ඉතිහාසයේ කවදා හරි මේ මරණයට හේතුව උප්පත්තිය කියලා ලියවිච්ච පණ්ඩසාතිකයක් දැක්කලා තියෙනවද? ලියයි කියලා හිතනද කවුරු හරි? අපි හිතන්නේ බෙහෙතක් මාරු වෙලා අසවල් ලෙඩේ, අසවල් විස බීජේ, අසවල් අනතුරු කියන මිසක්ක මොන්න තරම් ඒ වගේ සරල කාරණාවක් තියේදී මොන්න තරම් අවුල් නූල් බෝලයකද අපි පැටලිලා ඉන්නේ. මරණයට හේතුව උප්පත්තිය. ඒක බුදුහාමුදුරුවෝ හාපුරාවට ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ සඳහන් කරනවා. නමුත් අපි අද ජීන වෛද්‍ය විද්‍යාවට මැදි කරගෙන මේ දෙක දෙකට කඩලා උප්පත්ති පැත්තක තියලා ජරා ව්‍යාධි මරණ ඒගොල්ල බාහිර අරගෙන ඒකට හේතු වෙනකොට මේක පේන්නේ නැහැ. ඒ පැත්තෙන් බලනකොට අපි තේනවා අපි උප්පත්තියේ තියෙන වාසනාවන්ත ගතියත් ජරා ව්‍යාධි මරණ තියෙන අවාසනාවන්ත ගතියත් නිසා මේ අවාසනාවට හේතුව වාසනාවක් කියලා සම්මතිය හැටියට දාන්නත් බෑ. දැම්මොත් අපේ තියෙන අගයන් ආඩම්බරයෙන් ඔක්කොම හෙල්ලුම් කරනවා. ඔය සරුවච්චන්වාසිකේ තියෙන සරුවඤ්ඤතා ඥානෙ නැත්තම් ලෝකෝත්තර தත්වේ නිසා උන්වහන්සේ මේ දෙකේ සම්බන්ධතාවය පෙන්වුවාට පස්සේ ඒක තේරුම් ගන්න අකමැතිකම නිසා මම මේ වචනේ එහෙම පාවිච්චි කරන තේරුම් ගන්න තියෙන අකමැතිකම නිසා බැරිකම නිසා නෙවෙයි. පැහැදිලිවම බැරිකම නිසා නෙවෙයි. පුළුවන් පිළිගන්න කැමති නැහැ. ඒ පිළිගන්න කැමති නැති නිසා මේ අවුල් පටලවාගෙන මේ සංසාරය යන ගමනේදී ආනන්ද හැමසොරණ කෙනෙකුට ලේසි කියලා කියන්න එපා. ධර්මයේ මෙච්චර ගැඹුරු වෙලා තියෙන මොකද කිසිම කෙනෙකුට ඒ හොඳයි සාදු සම්මත જાතිය ව්‍යාධි මරණ දුකට හේතු වශයෙන් දැක ගන්න තරම් පෞරුෂත්වයක් නැහැ. දැක ගන්න තරම් විප්ලවීය හැඟීමක් නැහැ. රැඩිකල් වාදී අදහසක් නැහැ. ඉතින් ඒ නිසා කොච්චර කටපාඩම් කරත් කොච්චර අභිධර්ම කෙරුවත් කොච්චර භාවනාවේදී මේක දැක්කත් ඒක පිළිගන්න කැමැති නැත්නම් පිළිගන්න තරම් මෝරච්ච ගතියක් නැත්නම් සරුවචනansi බලපෑම් කරන්න යන්නේ කරන්න බෑ කරලා වැඩක් නැහැ. අස්වැ වතුරේ ගාඩ ගෙනිච්චට ඌ බොන්නේ නැත්තම්. ඌට මොන භාෂාවෙන් කියන්නද දීපන් කියලා. ඒ නිසා භාවනා කරන කෙනෙකුට මේක අභියෝගයක් වශයෙන් ඉදිරියට ගන්න පුළුවන්. කැමැතිද පෙන්ලා දුන්නොත් විශේෂම සුතමේ ඥානය තියාගෙන එහෙම නැත්නම් චින්තාමේ ඥානය තියාගෙන භාවනා කරනකොට මේ જાතිය කියලා කියන්නේ සම්මුති වශයෙන් බලනවා නම් මෞකුසින් බිවීම හෝ මෞකුස තුල පිළිසිඳ ගැනීම කියලා කියන්න පුළුවන්. නමුත් ක්ෂුද්‍ර වශයෙන් ගත්තොත් හැම චිත්තක්ෂණයකදීම જાතියක් හම්බ වෙනවා. හැම චිත්තක්ෂණයකදී අපිට අලුතෙන් අපි උපදිනවා. අන්නේ උපදින චිත්තක්ෂණයක් කෙලස ගන්න නැතුව. කෙලසනට කියන්නේ භවනෙත්‍ය කියලා බුදුහාමුදුරු සඳහන් කරන භවනෙත්‍ය කියලා කියන්නේ ඉස්සල චිත්තක්ෂණය කුණක් අරගෙන ගිහිල්ලා ඊගා චිත්තක්ෂණයට දාන. මොහොන් දානවා වගේ. එහෙම නැත්නම් ඉහෙඳ තියනවා වගේ. කුණක් ගෙනියනවා. ඉතින් ඒ දෙක අතර තමයි තණ්හාව ගැටලන්නේ. අර කෙලසිච්ච චිත්තක්ෂණයකින් ඊගාට එන පිවිසුරු චිත්තක්ෂණේ කෙලසෙන්නේ. කෙලසන එක. මට මතකයි එක දවසක් ඒ ලොකු සංසින්න දවසක කියනවා හීනෙක හීනෙදින් කවුරු හරි හොඳටම හිතනරක් වෙන වැඩක් කරා. හොඳට මෙතනක ඒකෙන් නැගිටට පස්සේ අවදි වුණාට පස්සේ හිත රිදෙනවා. නැගිටට පස්සේ හිත රිදෙනවා. දැන් දන්නවා මේ දැක්කේ හීනයක් කියලා. ඒකෙදී නොවිච්ච දෙයක් වුණා. දැන් නැගිටට පස්සේ බannකොට තාමත් අර හිත හරි කැමැති අර රිදුම ඒ කෙනෙහිල්ල ගෙනියන්නේ. අපි හරි කැමැති අපි හරි කලබලෙන් ජීවත් වෙන කට්ටිය කියලා කියන්නේ. අපිට හරි ප්‍රශ්න තියෙනවා කියලා කියන්නේ. එහෙම නැත්නම් හරි පාළුයි. එනිසා අපි පුළුවන් තරම් උත්සාහ කරන නවකතාවක් ලියලා හරි ටෙලිග්‍රෑම් එකක් කරලා හරි ඒ සෝකාන්ත ටික පෙන්වන්න තමයි. බලන්න කීවල නවකතාවල කවදා සුඛාන්ත නවකතා හම්බෙන්නේ කොච්චර කලාතුරකින්ද කියලා. නවකතා ඉතිහාසය ගත්තොත් 95ක් විතරම දුක්ඛාන්ත. චිත්‍රපටි ගත්තොත් ඒ තරම් දුකට කැමතියි. පුදුමාකාරයකට ආසාවක් තියෙන මම දැන් විසුද්ධි මාර්ගයේ තැනක ලියලා තිබුණා. ඊට පස්සේ මම බැලුවා ඒකේ රෙෆරන්ස් මම දැන් ඒක හැංගිලාද කියලා දුක පිළිබඳ ඇති තෘෂ්ණාවට තමයි අවිද්‍යාව කියන්නේ කියලා. අවිද්‍යාව කියලා කියන්නේ අපි මේ දුක් ගොඩක් බදාගෙන ඒකට ආස කරනවා. මේ මගේ දුක් මේකට අත තියන්න එන්නේ. උඹට වැඩන්නේ ඒ නන්දමාලී කියන්නේ ඒක ඉදාරින්න මට දකින්න මගේ හීනේ. ඔයගොල්ලෝ ඉන්න එපා මාව අවදි කරන්න. අවදි කරොත් මට අර හීනේ රස විඳින්න බෑ. මූලික අයිතිවාසිකම තමයි ඉඩ අරින්න මට දකින්න මගේ හිනේ. ඉතින් අපි උදේ ඉඳලා හැන්ද වෙනකම් ෆයිට් කරනවා මේ මගේ දුක් ටිකට අත තියන්න ඉන්න එපා. අහලා සනගාට වෙලා හිටපන්. උත්තරයට බටත් බෑ මටත් බෑ. ඉතින් ඕක කියාපෑම තමයි තියෙන්නේ. සර්වචනාංශයේ මේ සූත්‍රය නම් කෙලින් සඳහන් වෙන්නේ නමුත් ඒක භාවනා කරනකොට ඕන වෙලාවක දැක් ගන්න පුළුවන් ඊගාටන චිත්තක්ෂණය පිවිතුරුයි ඒක කාටවත් කෙලසන්න බෑ නමුත් අපි පිවිතුරු චිත්තක්ෂණයට මොන දෙනවා අපි චිත්තක්ෂණේ මූණ දෙන්නේ මූණ අට්ට කරන අඬා වැටිගෙන මල ගෙදරට වගේ මූණ හදාගෙන තමයි ඊගා චිත්තක්ෂණේ බාර ගන්න. ඉතින් ඒකටත් මුස්පෙන්තුවට ඒකත් කෙලෙදෙනවා. මේ මෛත්‍රී භාවනා කරනකොට කියන්නේම වෙන මොනවාක් නෙවෙයි. මේ සුඛියතානම් පරිහරණය. මට මේ ලැබිච්ච ආත්මේ මං සෝසේ පරිහරණය කරමි. මට මේ ලැබිච්ච ආත්මේ මං සෝසේ පරිහරණය කරමි කියනකොට ඊට වැඩිය මංගල ගන්නවක් නැහැ. මේ ළඟදී අර මේ මේ ජපානි කරපු රිසර්ච් එකක් ඒක හරි ප්‍රසිද්ධ වුණා මේ වතුර කෝප දෙකක් අරගෙන එකට මේ සුභවාදී අදහසක් වෙනවා අනිකට අසුභවාදී අදහසක් කියනවා. ඒක ක්‍රිස්ටලයිස් වුණාට පස්සේ අරගෙන මම දැන් එයාපෝට් වල නම් ගහලා දෙනවා. ඒ සුභවාදී අදහසකින් කියන එකේ බොහොම ලස්සනට ෂඩාකාර ලස්සන ප්‍රිසම් එකක් හැදිලා තියෙනවා. අසුභවාදී අදහසකින් මේ මේ වතුර ටික ජප වුණාට පස්සේ ඒකෙන් තියෙන යක්ෂ රූපයක් වගේ පුංචි රූපයක් වගේ තියෙනවා යකෙක් වගේ සතෙක්. ඉතින් අපි නිතරම උදේ ඉඳලා හැන්ද වෙනකන් තොටේන ගහපන් තොටේන ගහපන් තොටේන ගහපන් කියලා හිටියාම කාටවත් එන ගහන්න ඕන තමන්ගෙටම එහෙන ගහිලා තියෙනවා. අපි ලොකු සංසින්න කාලේ කියනවා ඔය මේ බංග වේවා කියන වචනේ නිතර පාවිච්චි කරන එක හොඳ නෑ කිව්වා. තමන්ට බංග වෙනවා. ඉතින් මං කෝ ලොකු ස්වාමීන් මේ අපි යුනිවර්සිටි යන කාලේ පෙරදිනේ පාලමුට හැමදාම JV පෝස්ටර්. ඉතින් ඒක තන කියලා දුණා මේ ටිටෝගේ කැපූ කකුල නැවත වහාම ලබා දියව. කකුල කැපුව අය භංග වේවා කියලා. ඒකට ජීවඩිය හැදිලා මාෂල් ටිටෝගේ කකුල කපලා. ඔන්න පෝස්ටර් එකක් ගහලා ඉතින් ලොකු සාසි කියනවා ඔය මොන පාටික හරි ගන්නෑ මොන පක්ෂය හරි ගමන්නේ නිතරම භංග වේවා කියන වචනේ පාවිච්චි වෙනවනම් ඒ මනසට පිට භංග වෙන්න ඉස්සෙල්ලා අතුරුද භංග වෙනවා. ඉතින් සමයිත්‍රියෙන් පුළුවන් මම අවීරෝ හෝමි අභ්‍යාපජ්ජෝ හෝමි අනීගෝ හෝමි කියනකොට මම වෛර නැත්තේක් වෙම්වා මානසික පීඩා නැත්තේක් වෙම්වා කායික පීඩා නැත්තේක් වෙම්වා ලැබුණා වූ ජීවිතයේ සුවසේ පරිහරණය කරන්නෙක් වෙම්වා ඉතින් ඒක කී කිය ඉන්නකොට එනේන චිත්තක්ෂණේ අපි බොහොම සුන්දරව බාර ගන්නවා මෙහෙම නැතුව අපි වෙච්ච කරදරයි වෙන්න තියෙන කරදරයි ආනම්මනම් කතා කරගෙන ඉන්නවයි කියලා කියන්නේ එන්න එන જાතිය එනේන එක අර වගේ නරක පැත්තට ගෙනියන එක. මං කියන්නේ මෛත්‍රියෙන් ඇති කරගන්න මේ සුබවාදී හැඟීම ජාතිය නොපිලිගැනීමක් නෙවෙයි පිළිගැනීමක් තමයි හොඳ පැත්තට දැමීම. ඒ ජාතියක් වෙනවා. බලන්න යටි මරණ සතිය සතියමුත් කරන්නේ හරියටම වර්තමාන මොහොතට අවදි වෙනවා. අවදි වෙලා මොනම ප්‍රාර්ථනාවක්වත් නැහැ. සතියේ තියෙන නිර්වචනය පොඩ්ඩක් බලන්න. සතිය කියලා කියන්නේ එනේන චිත්තක්ෂණ මූණ දෙනවා මිස ඒ චිත්තක්ෂණ හොඳ වේවා කියලා හෝ නරක වේවා කියලා ප්‍රාර්ථනා නැහැ. ඉතින් ඒ නිසා මේ සතිය චෛතසිකයක් වශයෙන් බෞද්ධය අතර කොන් වෙච්චම චෛතසිකය කියලා කියන්න පුළුවන්. අනික හැම චෛතසිකයකටම පුදුමාකාර ඕටුන පැලැන්දිලි නම්බුනාම හොඳ හෝ නරක දෙනවා. ඒ නිසා හැම කෙනාටම ඒකත් එක්ක ගණතුණුවක් තියෙනවා. සත්‍යයත් එක්ක කිසිම ගණතුණුවක් නැහැ. මොකද සත්‍ය ප්‍රාර්ථනාවක් නැහැ. සතිය දිනු කරයි කියලා ඒ මනසට හම්බෙන නම්බුවක්වත් තව නම්බුවක්වත් නැ නිසා බැරිම තන දවසක තමයි අන්තිමටම සතිපට්ඨානෙ කරන්නේ. අන්තිමට තමයි අප්‍රමාදයට වැටෙන එතකන් දන් දෙනවා ඕ ගලමුකට විය දන් දෙන්නේ. සති පිටවන්නේ. ඒ නිසා හරියට සිල් රකින්නවා. ඒකල කියන මෙච්චර සිල් රකින්න මගේ කකුල කපන්න උනානේ මෙච්චර සිල් රකින්න මම සුනාමයට අහුණානේ කියලා සීලෙන් බලාපොරොත්තු වෙනවා අර ඔක්කොම අරසා ලැබෙයි කියලා. භාවනා කරනවා මේ සතියට හිත යොදලා අප්‍රමාදයට හිත යොදලා භාවනා කරන චිත්තක්ෂණයක් පාසා චිත්තක්ෂණයක් පාසා නෛර්යානිකකමක් තියෙනවා කිසියම් බලාපොරොත්තුවක් ඉෂ්ට වෙන්නේ ඒකම ඒකම මං කියන විප්ලවීයයි කියලා ඒකම රැඩිකල් වාදී ඒකම වෙන්න ඇති මේ මේ සතිය කියන චෛසිකයේ බෞද්ධයන්ගෙන් කුම් වෙලා යන්න හේතු වෙන්නේ අනේ හැම චෛසිකයක්ම විචිත්‍රයි බොහොම සක්‍රියයි බොහොම ක්‍රියාකාරකම් කරලා දෙනවා සතිය විතරමයි ලද්ද වඩම්ම නිකම් පතෝල මාළුවක් වගේ ඔය නිකන් ඔය දියාරු අහලා දිනා පුළුවන් නම් කාම බැරනම් කාපා කන්නේ කන්නේ පුළුවන් තරම් බලනවා සද්ධායෙන් වැඩි කරගන්න ඕන සද්ධායෙන් වැඩි කරපුවාම සද්ධා නැති ඉඳාසේ වහකණ්ඩේ ඉතනවා ඊට පස්සේ වීරියෙන් තටමනවා අම්මෝ එක පරියන්ක හත් පය හතර පහ වාඩි වෙලා තනි කකුලින් හිටගෙන මුළු රැය තිස්සේ භාවනා කරනකොට බලනවා. හරියන්නේ. ඒ සමාධියේ කුඩු බිස්නස් වාගේද. ඊ තරම්ම බැහැියක් තියෙනවා. මේ සමාධිය ඇති කරගන්න. ඒ සමාධිය නැති වෙච්ච දවසේ මොකද වෙන්නේ? හුවක් කිත්ත ගලේ ගැහුවගේ තැරිය හිලා යනවා. ප්‍රඥාවට අපි ඔක්කොම වේදන් කරන්නේ ඥානි ගන්නනේ. ඉතින් බලන්න ඥානවන්තයෝ නොකරන තරි තකතිරුකමක් තියෙනවද කියලා? ඔච්චර ඥානවන්තලා සමාජවන්තයන් තකතිරුකම් කරනවා. මේ අතරමැද තියෙන සතිය විතරමයි ඔන්න විදි කිසිම ප්‍රාර්ථනා මොනවාක්වත් නැතුව ඊගාට එන සති චිත්තක්ෂණේ ඊගාට එන චිත්තක්ෂණේ ඊගාට එන જાතිය බොහෝ මධ්‍යස්තව අනුංග එකක් වගේ කිසිම ප්‍රතික්‍රියාවක් නොකර කිසිම තීරුමක් බේරුමක් නැතුව මේක දිහා බලන ඉන්නකොට ඕනේ ජාතිය නිසා ඇති වෙන්න පුළුවන් ජරා මරණ ව්‍යාධි පිළිබඳ සංසාර බය තියෙනවා නම් කාටද? සංසාරය පිළිබඳව වෙන් වෙන්න ආසාව තියෙනවා. ඊගාව චිත්තක්ෂණේ 100ක් විවෘතයි. ඒක මං කියන්නේ නිවන් දැක්කයි කියලා. නමුත් නිවන් දකින්න පුළුවන් බව, අඩියටම කපන්න පුළුවන් බව එක චිත්තක්ෂණයක කළ බලන්න. මම හිතන්නේ සමහර විටක මම හිතලා කියන්නේ ආනන්ද සාංශට මේක වෙන්න ඇති වැටෙන්න ඇති ඒකයි බුදුහාමරණ කියලා කියන්නේ නැති අම්මෝ ස්වාමීන් වහන්සේ පටන පටිසම්පාදේ හොඳට තේරෙනවා මට එක චිත්තක්ෂණයක් විතර බේර ගන්න පුළුවන් ඊගාට එන චිත්තක්ෂණේ සතිමත් වෙන්න පුළුවන් ඉතින් ඒකෙදී જાතිය නැති නිසා වැඩි හරි කියලා නමුත් ඇත්ත තමයි ඉස්ලාම් වතාවට හරි බණක් කාලා හරි කවන්නේ හිතලා හරි කවන්නේ භාවනා කරලා හරි කවන්නේ එක චිත්තක්ෂණයක් බේරගත්ත මිනිහට තේරෙනවා ඒ චිත්තක්ෂණ නිසා ජරා ව්‍යාධි මරණේ නැහැ මොකද එතන જાතියක් නැහැ එතන ප්‍රාර්ථනාවක් නැහැ. නමුත් බලන්න ඒ විදිහට තේරුම් අරගත්ත මෙච්චර වටන මේ ක්ෂණ සම්පත්‍ය චිත්තක්ෂණ දෙකක් කරන්න, තුනක් කරන්න, තප්පරයක් දෙකක් කරන්න, විනාඩියක් දෙකක් කරන්න කොච්චර අමාරුද කියලා. ඇතර මේ වගේ පිරිසකට මං බලාපොරොත්තු වෙන්නේ මේ සතියේ ಗುಣ කතනයක් කරන්න මේ වෙලාවේ. මම දන්නවා ඔබ දෙන්නේ දන්නවා ඇතරම ඊයේ කීප දිනක කත ඉස්සුවා මේ අලුතෙන් ඇවිල්ලා ඉන්න කට්ටිය කියලා ඒ කට්ටිය පිළිබඳව යම් වගකීමක් තියෙනවා සතිය හඳුල්ලා දෙන්න. අපිට සාකච්ඡා කරන්න වෙලා තියෙන්නේ මේ වගේ නෛර්ත නයිසાર્ගික ගුණසහිත. එහෙම නැත්නම් ඊටම ආවේනික ගුණසහිත මේ සතිය කොහොමද හඳුන්වා දීපු එක නොඇටි නොපෙරලි අදපළ දුවෙන්නේ නැතුව දිගට ගෙනියන්න පාවිච්චි කරන්න කොහොමද කියන එක තමයි යෝගාවචරයේ යුතුය කරන්නේ. ඒ කොයි වීර්ය පැත්තෙන් කියනකොට කියනවා ආරම්භ ධාතු නික්කම ධාතු පරක්කම ධාතු කියලා ආරම්භ ධාතුව කියලා කියන්නේ සතිය කියන එකේ වරණගිල්ල ආරම්භ කරන වෙලාව. ඒ ඒ මං කියන පැත්තෙන් බලන සතිය කියන එක වරණගා ගන්නවා. මේක මෙහෙමයි සතිය. මෙහෙමයි කරන්නේ කියලා අඳුනා ගන්නවා. ඊට පස්සේ නික්කම ධාතු කියන්නේ අන්නේ සතිය නොපෙරළී චිත්තක්ෂණ දෙක තුනක් එහෙම නැත්නම් තප්පර දෙක තුනක් එකට පවත්වන්න පුළුවන් ගන්න ප්‍රයත්නේ ඒක නිකන් මේ දී යටින් ගින්දර ගෙනියනා වගේ උපමාවක් එක තමයි කතා කරන්න තියෙන්නේ. තනි කඹේ ඇවිදිනා වගේ තමයි කතා කරන්න තියෙන්නේ. සරුවඥාන්සේ දේශනා කරලා තියෙන්නේ දී ගංග දිගේ ඉහළට පීනන්නා වගේ. ඉතින් මේ පිරිසත් එක්ක අපට අපි පිරිසක් වශයෙන් එකතු වෙලා ඒ ටික නම සාකච්ඡා කරා. ඊට පස්සේ පරක්කම ධාතු කියලා කියන්නේ ඒක හොඳටම තේරුම් ගන්නවා මුළු දවසේම නැත්නම් සතිය නැති බවක් දැනගෙන සතිය දිගට පවත්වා ගන්න පුළුවන් කියන. ඒක ලොකු ජයග්‍රහණයක්. ඒ නිසා මට්ටම් තුනකින් මේ සතිය අපි තීරුම් අර ගන්නවා මේ අද අපි ඉගෙන ගන්න හදන පුරුකහරා ජරා මරණයට හේතුව යම් කිසි කෙනෙක් ඇහුවොත් ඒක ජාතිය කියලා කියන්නේ කියලා. Taman කියනෝ නම් ඉපදිලා ජරා මරණයටපත් නොවි ඉන්න හදනවයි කියලා කියන එක හිතනවයි කියන එක මොන තරම් තකතිරුද කියලා කියනවනම් මරණ තඹ සතකාසියක් අරගෙන කවුරු හරි කිව්වොත් මට රජිනගේ මූණ තියෙන පැත්ත විතරක් දෙන්න පොල් ගහ පැත්ත අයින් කරලයි කියලා. කාසි ගන්නකොට දෙකම ගන්න ඕනේ. කැමති නම් දෙකම ගන්න නැත්නම් දෙකම අතාරපන්. අපි කරන්න හදන්නේ මේ જાතිය දෙන්න මට ජරා ව්‍යාධි මරණ නැති. නැත්නම් જાතිය ඇති කරගත්තට පස්සේ ඒ જાතිය තුල තියෙන ව්‍යාධි ජරා ව්‍යාධි මරණ නැති කරන්න හදනවා කියලා කාසි එක පැත්තක් විතර ගන්න හදනවා. ඉතින් මේ නිසා සර්වඥාන්සේ මේ ධප්පච්චේතාවය පෙන්නකොට එනත මේ පටිසමුපාදේ පෙන්නකොට මේ ද්වේතාවය පෙන්නනවා. දෙපැත්තක් එකට ගැටීපෙත් තමයි මේක ඇති වෙන්නේ එහෙම නැත්නම් ගිනි කූරක් අරගෙන ගිනි පෙට්ටිය පැත්තක ගහනකොට ඒ දෙකේ එකට හැපීම නිසා ගිනි පුළඟක් පයින්නා වගේ මේ දෙකක් අනුව තමයි මේක සිද්ධ වෙන්නේ. නමුත් මේ ගිනි පෙට්ටියක් පැත්තේ ගිනි කුරක් ගහනකොට ගිනි පුළඟක් පයින්නා වගේ සරල රේකී ක්‍රමයට විස්තර කරාට පටිච්චසමුපාද ගැන කතා කරනකොට මෙන්න මේ කරුණ ටික පොඩ්ඩක් මතක තියාගන්න. ඒක නිසා තමයි මේක අවුල් වෙන්නේ. කවදාකවත් මේ ලෝකේ සිද්ධියක් ඒක හේතුකව සිද්ධ වෙන්නේ හේතු රාශියක් තියෙනවා. පටිච්චසමුපාදයෙන් පස්සේ ඵල රාශියක් තියෙනවා. අපේ අධ්‍යාපන ක්‍රමයේ අන්තිම බකල්. ඒ කියන්නේ රේකී ක්‍රමයට. නිසා රේකී ක්‍රමයට මේට්‍රික්ස් එකක් උගන්නන්න අමාරුයි. සල්රි කියවට මේ නිසා මේක වෙනවයි කියලා කියන්නේ. නමුත් සංසාරේ එකක් දිනව කවම කවදාකවත් මොනම සිද්ධියක්වත් එක හේතුවක් නිසා ඒක ඵලයක් එන්නේ නැහැ. ඉතින් අර විදියට එකක් නිසා එකක් වෙනවා කියලා ඉගෙනගත්ත දැනුම අරකට යොදවනවයි කියලා කියන්නේ ඒක පුද්ගලික කාරණාවක්. ඒක නිසා පරිසම්පාදකට කියනකොට කියනවා ඒක හේතුක වාදිකුත් මේක නෑ. ඒ වගේම නියත ගතික වාදිකුත් මේක නෑ. අනියත වාදිකුත් මේක නෑ. ඒ කියන්නේ හේතු රාශියක් නිසා එක ඵලයක් එනවා. දැන් ඵල රාශියක් නිසා එක හේතුවක් වෙනවා. එහෙම කතාවක් වෙන්නේ නැහැ. හේතු රාශියක් නිසා ඵල රාශියක් ඇති වෙනවා. කවදාකවත් මේ දෙක අතර විෂම සම්බන්ධතා නැහැ. සංවිධිතයිමයි. ඒ නිසා විෂම හේතුක වාදිකුත් මේකේ නැහැ. ඒ වගේම මේ පටිච්චසමුපාදයේ ටිකක් පොඩ්ඩක් තව මේ පටලවන අවුල් කරන තැනක් තමයි යම් හේතුවක් නිසා ඇතිවෙච්ච ඵලය ආයෙත් හේතුවක් වෙන්න පුළුවන් තව එකකට. එකින් එකට එකින් එකට යනකොට අපි ගත්තොත් නාම රූප දෙක ගත්තොත් යම් කිසි ක්‍රියාවක හේතුවක ඵලයක් වශයෙන් රූපයක් පහළ වුණා නම් ඒ රූපේ නැවත ආයෙත් ඒකට හේතුවක් වෙන්න පුළුවන්. ඒක නිසා අම්මට දරුවා වෙනවා දරුවට අම්මා වෙනවා එකින් එකට එකින් එකට යන ගමනක් තියෙනවා. ඒකත් කෙනෙක් තේරුම් ගන්න ඕනේ. ඒ වගේම තමයි මේ පටිච්චසමුප්පාදේ තියෙන තව පැත්තක් මේ සංසාරේ මේ භවය මේ පැවැත්ම මේ අවිද්‍යාව ලස්සනට විස්තර කරලා දෙනවා. සර්වචරසේ නිකන් අතරගත්ත නෙල්ලි ගෙඩියක් වගේ ඕනෙම සිද්ධියක් පටිච්චසමුපාද හරහා තේරුම් කරලා දෙනවා. ඒ තේරුම් කර දීමම විද්‍යාවක් බවට පත් වෙනවා. ඒ නිසා සංසාරේ තියෙන මේ පැවැත්ම එහෙම නැත්නම් මේ සංකර භාවය එහෙම නැත්නම් මේ තියෙන අවුල තේරුම් ගන්න උත්තරයකොත් පටිසම්පාදය දෙනවා. තේරුම් ගත්ත පමණින්ම නිවනත් ලැබෙනවා. එසා පටිසම්පාදේ තියෙනවා ඒකට ගැඹුරු පැති දෙකක්. එකක් තමයි ලෙඩේ රෝගය රෝග ලක්ෂණය ඔක්කොම අල්ලලා දෙනවා. ඊට පස්සේ ඒක ආට ඵලයේ ප්‍රතිඵලයක් තරම් දෙනවා. තවත් එකක් තමයි පටිසම්පාදේ තේරුම් ගන්නකොට හරීම රැඩිකල්. ඒක හරීම විප්ලවීයයි තර්ක ක්‍රමයට කද්දාකවත් බහ ගන්න බෑ. කොච්චර විප්ලවීයද කියලා කියනවනම් එහෙම නැත්නම් කොච්චරක් මේක අපේ විප්ලවීය ගතියට ආරාධනා කරනවද කියනවනම් ඒ පටිච්චසමුප්පාද ශේෂ්ත්‍රයට ගියාට පස්සේ යනකම් නෙමෙයි මම මේ කතා කරන ගේල්ලක තේරුම් ගත්තට පස්සේ මේ හොඳ නරක දෙක අතාරින්න වෙනවා. හරි වැරදි කියන දෙක අතාරින්න වෙනවා. සාධාරණ සාධාරණකම් අතාරින්න වෙනවා. කොටින්ම කියනවනම් සදාචාර ධර්ම අතාරින්න වෙනවා. සදාචාර ධර්ම හරහා තමයි එතෙන් යන්නේ. සිල්වන්ත ඉඳගෙන ගොඩක් ඉගෙනගෙන තමයි යන්නේ. නමුත් එතෙන්ට ගිය ගමන් පටිච්චසම්පදේ තේරුම් ගන්න නම් අර එතෙන්ට නිකන් ආපු අර ක්‍රමික ක්‍රමය. එහෙම නැත්නම් මේ සම්ප්‍රදාය පුදුම විදිහට අතාරින සිද්ධ වෙනවා. ඒ නිසා එක ජීවිතයක් ඇතුළත යම් දවසක කෙනෙක් පටිච්චසම්පදේ තේරුම් ගත්තා නම් ඒ කියන්නේ වෙනසක් ඇති වෙන තරමට තේරුම් ගත්තා නම් ඒ මනුස්සයා තුළ තමන්ගේ මෙතෙක් ජීවිතේ ගෙන ආපු ආගයන් ආඩම්බරයන් සේරම අභියෝගයකට ලක් වෙනවා. ඒක දරන්න බෑ. ඒක ජීවිතයක් ඇතුළේ කාටවත් දරන්න බෑ. ඒ නිසා මේ මනුස්සයා මැරිලා උපන්නා වගේ දෙයක් සිද්ධ වෙනවා. ඉතින් මේ මනුස්සයාට අර කලින් ආශ්‍රය කරපු යාළුවොත් මේ ඉන්න කට්ටියත් එක්ක හැප්පෙනකොට අර මනුස්සයා එක්ක කින උඹ චපලයි. උඹ ඉස්සර තිබුණ හොඳ ටිකක් දැන් නැති වෙලා. මේ මොකද උනේ කියලා බාහිරෙමුත් ප්‍රතිචාර වගයක් එනවා. Tamange පරණාගයන් ආඩම්බරයන් හරහා පුදුමාකාර උලිහිලි පෑමක් එනවා. උසුළු විසුළු පෑමක් එනවා. උඹ ඔය පැරලිලාද දිනලාද? ඉස්සරහට දයන්නේ පසට දයන්නේ කියලා. ඉතින් අන්නේ වගේ පටිසම්පදේ ප්‍රයෝජනීය මේ ජීවිතේම තේරුම් ගන්න නම් ඒක නා තේරුම් අරගන්න වෙනවා. පටිච්චසමුප්පාදේ දැම්මට පස්සේ කෝවේ දාලා රත් කරා වගේ සම්පූර්ණ වෙනස් භාවයකටපත් කරනවා මේක වෙන්නේ නැති බුදුරජාණන් මේ අඤ්ඤා භාවය කියලා කියන්නේ. අඤ්ඤ කියලා කිව්වහම ඒක පැත්තකින් වෙනස් කියන අදහස තියෙනවා ඥානීය කියන පදයක් තියෙනවා. කොණ්ඩඤ්ඤ ස්වාමීන් වහන්සේට ධර්ම දේශනා කරුවට පස්සේ යං කිංච සමුදේ ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං කියලා ඒකෙන් තමයි ඒ ස්වාමීන් වහන්සේ තමන්ගේ ඒ පටිසම්පදේ තේරුම් ගැනීම සෝවාන් මට්ටමේ විස්තර කරන්නේ. එතකොට උදම්මනන්නේ කොණ්ඩඤ්ඤාමරණේ බුදුහාමුදුරුවෝ. බුදුහාමර කියන අඤ්ඤාසිවත බෝ කොණ්ඩඤ්ඤෝ අඤ්ඤාසිවත බෝ කොණ්ඩඤ්ඤෝ කොණ්ඩඤ්ඤ ඥානවන්තෙක් බාටපත් උනා කිය. ඒ වගේම ඔය මේ දසධම්ම සූත්‍රයේදී භික්ෂුන් වහන්සේ නමකට අභින්න පච්චවේක්කර කතාවක් බුදුහාමර කියන අත්ත නෑර සිහිපත් කර කර ඉන්නේ කියලා. අඤ්ඤෝ මේ ආකප්පෝ කරණීයෝති අභින්න පච්චවේක්කිත. මම මේ සාමාන්‍ය දිනුව බලාපොරොත්තු වෙන අමුදරුවන් රකින්න ගිහියන්ගේ ආකල්පවල නෙවෙයි ඉන්නේ. මම වෙනස්. මම ඥානවන්ත ආකල්පවල ඉන්නේ කියන්නේ සම්ප්‍රදාය පවා පාවදෙන්න ලෑස්ති පටිච්චසමුපාදේ හේතුයි. සම්ප්‍රදාය පවා පාවදෙන්න ලෑස්ති අවබෝධය වෙනුයි. ඒක කාටවත් වග වෙලා කරන්න බෑ. වග වෙන සමිතිය ආරා කරන්න බෑ. තනි අලිය යන්න ඕනේ. කාංක වෙනගේ තනි අංග වගේ ගියොත් විතරක් පටිච්චසමුපාදේ තේරුම් ගන්න පුළුවන් නිසා මට මේ භාවනා පිළිසෙක හැසිරෙනකොට භාවනා කරනකොට මේ බණ අහනකොට මට හිතෙන්නේ මේක එච්චර තේරුම් ගන්න අමාරුකමක් නෙවෙයි තියෙන්නේ තේරුම් ගන්න ඕනේ නැතිකම. කිසිම කෙනෙකුට ඕනේ නැහැ ඔක්කොටම උඩලා තියෙනාට පරණ සම්ප්‍රදාය රකින්න. ඒක ලේසි. ඒක නිසා අපේ කියන්නේ මේ නොදන්න දීකට වැඩිය පරණ පුරුදු කණවැන්දුම හොඳයි කියලා කතාවක්. ඉතින් අපි කණවැන්දුමට කැමති ආදි දී ගන්න ගියොත් අවුල් වෙනවයි කියලා කණවැන්දුමේ තමයි ඉන්න තියෙන්නේ. ඉතින් ඒක කඩාගෙන යන මිනිස්සයා එහෙම නැත්නම් දවසක මේ සම්ප්‍රදාන කුල කල්පනා විඳලා ප්‍රබුද්ධ වෙන මිනිස්සයා බුදු වෙන කෙනා උපත්ති බෞද්ධයෙක්ම වෙන්න ඕන කම නැහැ. මං හිතන උපත්ති බෞද්ධයෙකුට මෙතනදී නම් අවාසිතේ තිනවා කිය. සෑහෙන අවාසිකට ඉන්නවා මොකද සම්ප්‍රදායෙන් පිට ගිහලා කල්පනා කරන්න කැමති නැහැ. ඒකට අපේ සදාචාරය හරස් වෙනවා සම්ප්‍රදාය මේ සංස්කෘතිය හරස් වෙනවා හිතිලි රටාව හරස් වෙනවා. ඒ නිසා මේ මිනිස්සයා තනි වෙන්නේ නැතුව පිරිසෙන් වෙන් වෙන්නේ නැතුව මේ මානසිකත්වය හදාගන්න බෑ. ඒ නිසා මේ ඉස්සරහට යනකොට අපිට ගොඩක් තේරෙයි මේක භාවනා විදී තේරුම් ගන්නවයි කියන එක පරිශනාගාරයකදී ඊගාටන චිත්තක්ෂණයේ අලුත් එකක් කියලා තේරුම් ගන්නව තරමටම ලේසි වැඩක්. නමුත් ජන ජීවිතයට ඒක එකතු කරගෙන, ඉදිනදා ජීවිතයට ඒක එකතු කරගෙන මේ බබුස්තන මිටික් වගේ හදාගත්ත මේ ලෝකයේත් එක්ක, එහෙම නැත්නම් මේ නූල් පන්දුවක් පටලවාගත්ත මේ ලෝකයේත් එක්ක ගටා ගන්න නැතුව ඉන්නවයි කියන එක ඉතාමත්ම අමාරුයි. හැබැයි හරිම සුන්දරයි. ඒ ජීවිතේ තරම් ලස්සන කාව්‍යමය ජීවිතයක්, ඒ සුන් ජීවිතේ තරම් ලස්සන සාහිත්‍ය ජීවිතයක් මම දකින්නේ නැහැ. හැම වෙලාවම උපයන්න ඕනේ. හැම වෙලාවම උපයන්න ඕනේ. මේ පිරිස හැම වෙලාවෙම අවුලට කැමති. පිරිස හැම වෙලාවෙම මේක සංකර කරගන්න කැමති. ඒ සංකර භාවයේ තේරුම් ගත්ත කෙනා එම සංකර කර ගන්න පුළුවන් කැමැති ලෝකෙක නිලොම්පතක උඩ තිබ්බ වතුර කඳුල වගේ පටලවා ගන්න නැතුව, ගා ගන්න නැතුව වෙන්ව ජීවත් වෙනවා කිව්වහම හරි සුන්දරයි. ඉතින් ඒක නිසා ඒක සංසාරේ එක සැරයි වෙන්න ඕන. එක සැරයක් මේක තේරුම් ගත්ත ගමන් තේරෙන පටන් අර ගන්නවා මේ ජාතිපච්චා ජරා මරණම් කියන මේ පුරුක තේරුම් ගන්න විප්ලවවාදී ක්‍රමයටමයි රැඩිකල් වාදී ක්‍රමයටමයි ජාතියට හේතු මොකද්ද කියලා ඇහුවොත් ඉස්සරහට යනකොටත් යන්නේ. ඒක තමයි ਸਰවචනාංශෝය 10 15 ආකාරයකට විස්තර කරලා දෙන්නේ ඉස්සලා මූල ධර්මයේ තේරුම් කරලා දීලා ඒ මූල ධර්මයට සාමාන්‍ය ජීවිතයේ මේ ජීවන චරිතයක නැත්තම් ජීවිතයක් කරා තියෙන නිදර්ශන රාශියක් ගැන හට බලපෙන්නවා. මෙතනත් එච්චරමයි. ඉති අස්මින් සති ඉදං හොති ඊපස්ස උපාදා ඉදං උපජ්ජති එච්චරයි මූල ධර්ම. මේ ඇති කල්ලි මේ වන්නේ මේ උපදින කල්ලි මේ උපදින්නේ. මේ නැති කල්ලි මේ නොවන්නේ ඒක ජාතිය දැම්මත් එකයි ජරා දැම්මත් එකයි මේ සමීකරණයට යන නමුත් දේශනා ඉවර කරන්න ඉස්සෙල්ලා මම කියන්න කැමති මේ විස්තර සහිතව ජාති නිසා ජරා මරණ කියන මේ පුරුක අපි අද ඉදිරියට ගත්තට පිරිසක් ගත්තොත් එක එකනා එක එකනායි තමන්ට පහසු තන වශයෙන් තේරුම් කරගන්නේ මේ පුරුකම නොවෙන්න ඉඩ තියෙනවා. තව කෙනෙක් ඊට ඉස්සරහා තියෙන තණ්හාපච්ච උපාදානං කියන එක අල්ලන්න ඉඩ තියෙනවා. නාම රූප පච්ච විඥානං කියන එක අල්ලන්න ඉඩ තියෙනවා. හැබැයි හැම එකෙම යන්නේ එකම සමීකරණේ. එක එකනා එක එකනා එකේ වටහා ගන්න හැටි වෙනස් වෙන නිසා අපි අතර පුද්ගල චර්ච වෙනසකුත් තියෙනවා. ඒ නිසා වෙන්නති සර්වචනාංශය ආනන්ද සාංශිත මේ ඉදපච්චේතාවේ නැත්නම් මේ පටිච්චසම්පදාය තේරුම් කළ දීලා විවිධ නිදර්ශන හරහා දේශනා විලාස හරහා කාටත් ගැළපෙන ක්‍රමයකට මේ විස්තර කරන්න කියන නිසා තමයි මේක දීඝනිකාය සූත්‍රයක් වඩපත් වෙලා තියෙන්නේ දීර්ඝ සූත්‍රයක් වඩපත් වෙලා තියෙන්නේ ඒ නිසා මේ පුරුක තේරුන්නේ නැහැ කියලා ඒක අහක දාන්න නැතුව ඊගා පුරුකටත් ඊගා පුරුකටත් Tamanට ගැළපෙන එක දක්වාම අහලා ඔක්කොම කටපාඩම් කරලා ඔක්කොම ඉගෙන ගන්න එක නෙවෙයි තියෙන්නේ Tamanට තේරෙන Tamanට දිරව ගන්න පුළුවන් එක හරහා ඉදිරියට යන එකයි කරන්න තියෙන්නේ නිසා දේශනාව දවසින් දවස අපි ඒ විදිහට කරගෙන යනවා නමුත් භාවනා වශයෙන් අපි මේ සුතමේ ඥාන වශයෙන් මේක ලං කරගෙන හැකිතා උත්සාහ කරන්න ඕනේ මේ මූලික උපදේශ පන්ති දෙන විදිහට හිත ශක්ති ප්‍රමාණය වර්තමානයේ පවත්වාගෙන එවනත එළඹ සිටගෙන නැත්නම් අප්‍රමාද වෙලා ඊගාවට එන චිත්තක්ෂණයට කිසිම මුහුම් කරන්නේ නැතුව එහෙම නැත්නම් කෙලස ගන්න නැතුව ඒක අවුල් කරගන්න නැතුව ප්‍රසන්න මනසකින් පිවිතුරු මනසකින් ඒ චිත්තක්ෂණය එන්න පටන් අරගත්තොත් 100 100ක වෙනසක් එකවර වෙන්නේ නැහැ. නමුත් එnde ende ende ende ende චිත්ත ප්‍රවෘතිය පිරිසිදු වෙන්න ඉඩ තියෙනවා. ඉතින් ඒක අපි අර මුලින් මතක් කරගත්තේ ඒ කෙලසෙන තැන තමයි තව කෙනෙක් එක්ක කතා කරන්න ගියාට පස්සේ තව කෙනෙක් එක්ක සම්බන්ධ වෙන්න ගියාට පස්සේ ආයසරයක් අරවා ආය මේ පිරිසිදු වෙච්ච එක ආය වැහුම් ඇරියා වගේ කෙලසෙන් ඉඩ තියෙන නිසා පළවෙනි දවස් දෙක අපහසුකටපත් වෙන්න ඉඩ තියෙනවා මේ කාලසටහනට හැඩ ගැහෙන්න එතනින් ගියාම පිරිසක් එක්ක ඉන්න මේ පරිසරේ පුරුදු වෙන්න. නමුත් මතක තියාගන්න ඒ විදිහට වැය කරලා ගන්න පළවෙනි දවස් දෙක තුන වැය කරලා ගන්න මේ ශක්තිය අපි ඉදිරියට ජවයක් ගැම්මක් වශයෙන් ඉදිරියට කරගෙන යනකොට Tamanට මේ ක්ෂණ සම්පත්තිය වැටෙනවා මම දැන් මෙතන කියන එක කොච්චර සෙනග හිටියත් කොච්චර gederin ඥාතුණත් කොච්චර වෙන කාලගුණික තත්ත්වයක් තිබුණත් Tamanට gedera කියා වගේ තේරෙන ගතියක් එනවා. එහෙමනම් අපිට හිතා ගන්න පුළුවන් මේක අපි යහපත් එහෙම ප්‍රයෝජනවත් ආයෝජනය කරන්න කියලා එනිසා මුල් දවස් කීපෙදී ඇති වෙන මේ නුහුරුණු පුරුදු ගති කෝළු කෝල ගති කෝඩු ගති ඉදිරියට කරන දවස් ටික සඳහා ආයෝජනයක් කරන්න යෝගයන් ධර්මදේශනාදීත් මුලින් සඳහන් කරපු දේවල් ඉස්සරහට අපි විකාශය කරගෙන යන්න හදන පෙතට මූලික හඳුන්වා දීමක් වෙනවා ඒ හැම පැත්තෙම අපි මේ ආරම්භ කරන ලද භාවනා වැඩපිළිවෙලට මේ විදිහට ධෛර්යයක් ශක්තියක් කරගන්නවා. එසේම මේ කරන ලද විස්තර ටිකත් ධෛර්යයක් ශක්තියක් පිණිසම වේවා කියන ප්‍රාර්ථනාවත් එක්කම අද දවසේ ධර්ම දේශනාව මම මෙතන නැත කරන්න බලාපොරොත්තු වෙනවා. ශිරු දිනාටම සනසීම පිණිස සනසීම උදාව පිණිස මේ ධර්ම හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.